අදින සූත්‍රය අපි ආරම්භ කළා දැන් එක්තරා ප්‍රශ්නයකට පිළිතුරු දීලා පළවෙනි ගාථා දෙක අවසන් දැන් මේ ප්‍රශ්න වලට තරුණෙක් වශයෙන් ඔබ ඇවිල්ලා අර තරුණ ජීවිතයේදී දටේකු වෙලට කරුණ දෙකක් තියෙන්නේ මේ මේ දැනට අහන්නේ. ඒක හේතුව මොකද? ඒ අවස්ථාවේදී ඒවා දැන නොගත්තොත් ඒ පහුවෙලා දැනගත්තාම ඒවාට අනුව ක්‍රියා කිරීමට තමන්ට කාලය වදී. මේ ඥානවන්ත තරුණයා මේ තරම් ඉක්මන් වුණේ බුදුහාමුදුරුවෝ ගාවට ගිය වෙලාවේ මේක අහගන්න ඕනේ කරුණ නිසායි. ඒකට අපි ගිය පාර අපි විස්තර කළේ <clears throat> අර යා දෙවෙනි ප්‍රශ්නේ වශයෙන් ඉදිරිපත් කළේ ආ භවන්ති සබ්බදීසෝතා කියලා මොකද්ද හැම වෙලේම අපේ ජීවිතේ තුලින් ගලායන ගතියක් තියෙනවා මේ ගලා එන ගතිය කිව්වහම ගලා එනවා කියන්නේ නොනවති කරන සිද්ධියකට කියන තමයි ගලා එනවා. එතකොට මේ ගලා එන ගතිය මොනවද ගලා එන්නේ? මේ ගලා එනදී හැම වෙලේම මේ ජීවිතයේ තුලින් යමක් මතුවෙනවා නම් මතුව බව දැනෙනවා නම් ඒක දුක. දුකක් හැර ජීවිතේ ගලා යන වෙන කිසිවක් නැහැ. දුපදකින් වතුර ගලා යනවා. ඒ වගේ ජීවිතයකින් ගලා යන්නේ දුක. ඇයි මේ දුකේ ජීවේ? දුකේ ජීවේ විඳගන්න විඳගන්න සිද්ධ වෙලා තිබෙන නිසයි දුකේ. විඳින්න යම යම් දෙයක් ඒක වේදනාවක් වේදනාවක් සකස් වෙන්නේ යම් කිසි දූෂණය විදූෂණය කියන්නේ ගැටුම. එවැදෙම ගැටුමක් එක්කයි නිදුමක්ම. ඒ ගැටුමක් එක්ක නිදුමක්ම වීමත් නිදුම නිසා ඊදරයක් දැනීමත් කියන මේ ජීවිතයේ තුල පවතිනා වූ මේ ස්වභාවය මේ මොන ආකාරයකින්ද නිවාරණයටපත් වෙන්නේ කියන්නේ ඒක මේ මේ නැති ඕක ඕක නැතුව ජීවිතේ පවත්වන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට ඒකට තමයි බුදුහාමුදුරුවෝ දීපාරේ විස්තරේ වගේකේ සතහනක් නිකන් සම්පින්දයක් මේ කියන්නේ බුදුහාමුදුරුවෝ පහදලා දුන්නා යම් කිසි කෙනෙකුගේ ජීවිතෙන් ගලා එන ඒ ආ දුක් දුක් ගංගා දුක් ගංගාව කියනවා මේ ගලායන ස්වභාවය. මේක යම් කිසි කෙනෙකුට ඒක දුකක් නොවි දැන් අපි ප්‍රකාශ කරනවා දුකයි කියලා. දුකක් නොවි ඒක දුකක් නොවන කාලයෙන් අපේ ජීවිතය නිවා ගන්න ඕන නම් නිවා ගන්න ඒ කිව්වේ පීඩණයෙන් නිවීම පීඩණය නැතිවීමයි මේ නිවීම කියලා කියනවා. ඒකේ පීඩනය නැති තත්ත්වයක් ඒ තරුණයා පමණක් නෙවෙයි අපි නිරන්තරයෙන්ම අපේ ජීවිතවලින් දැන් මේ වාඩි වෙලා ඉන්නේ පීඩනය නැති කරගන්න උදව්වක් උපකාරයක් සහයක් පතමිනි මේ සතමින් මේ හිතයි කිව්වේ ඒ අපේ ජීවිතවලට වැද්ද දෙන්නා වූ ඒ පීඩන සහිත තත්ත්වයන් මුදා ගැනීමට මේ කියමන් අස්සේ මොන මොන දේවල් ලැබෙයිද අපි කියලයි බලන්න මොන මොන දේවල් ලැබෙයිද කියන එක එහෙම වෙන් කරන්න නැහැ ඒ හැම විග්‍රහයක් අස්සෙම දෙන්නන්නේ හැම ජීවිතයක් තුළම හැම අවස්ථාවකටම විවිධාකාරවල හැම අවස්ථාවකම විවිධාකාරවලින් මතුවෙනා වූ දුක නැති කරගන්න තමයි මේ දෙන්නේ පොඩි ගේපාරක් කිව්වා මේ දුක් කියන පීඩා කියන සත්‍ය. මොකද මේ අපි පීඩා කියන්නේ හැම වෙලේම අපේ සිතිවිලි වලට අපේ පොරොත්තු දෙන සිතිවිල්ලක් අපිට පහළ කරගන්න හම්බුනේ අවදද කියන්න බැරි තමයි ඒ තරම් අපට හම්බෙන්නේ. පොරොත්තු දෙන්න සිතිවිලි තමයි අදහස් තමයි අපේ ජීවිතයේ තියෙන්නේ. කොයි දේ ගැන හිතුවත් ඒක මේ ඔරොත්තු දෙන්න නැති ධර්මේ බරක් මේ අදහස අස්සකි. මේ බර එකයි අපි මේ අදහස පාවිච්චි කරන්නේ. ඒක දැන් මෙතන මේ කරුණක් කතා කළේ මොකද්ද? මේ අපිට වෙලා තියෙන්නේ මෙන්න මේකයි ගලායන මේ දේ. ඇටියෙන් අපි ප්‍රකාශ කරන්නේ උගුලන්න බෑ. උගුලන්න බැරි මොකද්ද? බරයි. ඒ බර එකයි හුලන්නේ. දෙන්නේ මේකේ බර අපට හුලන්න අමාරුයි ඒක නිසා මේක නිවාරණය කරන මේක නැති කරගන්න ක්‍රමයක් තියෙනවාද කියලා අහපුවම බුදුහාමුදුරුවෝ වදාලා ඒකට යොදන්න ඕන සතියයි කියන්නේ. සතිය කියනවා සිහිය. මේ බාරපි සිහිය යොදන හැටි ප්‍රකාශ කළා. අපි නැවතත් ඒකේ සාමාන්‍ය මතක් කිරීමක් කරනවා නම් මේ සීලය දීමේදී සමාගයේ සිතට එන්න ඕන මේ සමාගයේ සිත මේ දුකක් එක්ක මිශ්‍ර වෙලා පහළ වෙන වෙලාවේ මේ සමාගයේ සිතට වැටෙන ඒක ක්‍රියාව කරන්නේ කොහොමද කෙරෙන්නේ කොහොමද සිද්ධ වෙන්නේ කොහොමද ආරම්භය කොහොමද ඒක සංවිධානය වෙලා ඒක ජීවිතය තුළ පවතින්නේ කොහොමද කියන එක දැක ගැනීමට උදව් දෙන බැලීමකුයි මේ සීය කියලා කියන්නේ. ඒකෝට මේ සීයේ මේ යම් කෙනෙක් බැලීමේදී ඔහුට අහුවෙන කරු දෙකක්. පළමුවෙන්ම අර ජීවිත ඒක රහස බුදුහාමුදුරේ ඉලිදාරව. හැබැයි මේ ඉලිදාරව කරන්නේ මේ ප්‍රකාශය කළේ චරිතා. ඉලිදාරව කරන්නේ මොකද්ද? මේක මේ අපි කරන දුකක් නෙවෙයි. අපේ වෙලාවේ දුක් විඳින්න සංවිධාන කරන එකක් නෙවෙයි. මේක අපේ අතීතයත් එක්ක සම්බන්ධ අයිතිවාසිකම්. මොකද්ද? අපේ ළඟ සකස් වෙලා තියෙන කාන්දම් ශක්තිය කාමයේ ඒක තමයි කාමයේ. කාන්දම් ශක්තිය යමක් එක්ක ක්‍රියා කිරීමට උවමනා කරන සෞම්‍ය මට්ටමක් ඒ කාන්දම් ශක්තිය සංවිධානය කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒක සීමාවක් නැති මට්ටමකින් සකස් වෙලා තියෙනවා. ඒ කාන්දමේ ගතිය තමයි ඒ කාන්ද පහක් ලෝකේ අපි කියනවා රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටම්, පොට්ටම් කාම කියන කාම පහ. ඒ කාම පහ තමයි ලෝකෙත් අපිට තියෙන්නේ. අපි ළඟ තියෙන ආන්දර අර බාහිර ලෝකෙන් එන ආන්දරත් එක්ක සම්බන්ධ වීමයි මෙතන පළමුවෙන් කරන්නේ. අදහසක් මතින්ද නිමිත්තක් එක්ක සම්බන්ධකමක් ඇති වෙනවා. නිමිත්තක් නැති අරමුණ. තවත් දෙයක් ගැන සිතුවේ නැත්තම් එතන සිතිවිල්ලක් අදහසක් නැහැ. හැම වෙලේම සිත විසින් චිතට ආයත් නොවූ තව දෙයක් චිත. චිතේ කියන්නේ වේගයක්. මේ චිතනේ කියන්නේ එක පැත්තකට වේගය හැරවිලා. එතකොට මේ හැරවිලා අහු කරනව නෙවෙයි. ඒක નિરાයාසයෙන් අර කාන්දම් නීතිය යටතේ කෙරේ. එරදින තෘෂ්ණාව කියලා සඳහන් කළේ ඒකට. එතකොට මේ යොමු වෙච්ච හැටියේ අපි ගිය පාරේ විස්තර කරලා දුන්නා. එතන උපදින්නේ බුද්ධලයා යම් කිසිදයක් එයාට දැනෙන தත්ත්වයට ආව හැටි එයා හැම දෙලෙම එකෙන් උපකාරයක් ගන්න. මේක අහවල් එකයි. මේකින් අසවල් සහයක් ලබන්න. යම් කිසි ප්‍රයෝජනයකට ඒක යොදා ගන්න. ඒකේ හොඳ නරක ભેදය හිතන්ද අපේ සිතිවිලි යොමු වෙනවා. බාහිර දෙයක් ගැන කොයි දෙයක් කොයි අපිට හිතුවා හ්ම් අපේ රැකෙන්නේ ඒක දික්කියටයි මිත්‍යා දික්කියටයි. බාහිර දෙයක් ගැන කිව්වේ Tamanda හමුවෙච්ච දෙයි. නමුත් ඇසට කනට නාසයට දිවට ශරීරයට හමුවෙන දේවල් වල හොඳ නොහොඳ දෙහි තෝරන්න ගිය හැටි අවෙන්නේ දික්කියටයි ඒක ඇයි හොදක්වත් ඒක ඇදලා. ඒවා කුරුස් ඒවා වස්තු එහෙ නැත්නම් දේවල් වලව නරක වෙන්නේ තමන්ගේ සිත ඒකට යොදවන ආකාරයේ හැටියටයි වස්තුවේ හොඳ හොන අරකෙහි. එතකොට ඒක අපි විසින් හදා ගන්න විස ඒක වස්තුව විසින් අපට හදා දුන්නේ නැහැ. ඒකෝනේ ඊ යම් කිසි විදිහකින් අපි ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ හොඳයි නරකයි කියන එක තමයි දිට්ඨිය කියලා කියන්නේ. ඒකෝනේ මේකෙන් දැන් මොකක්ද මේ අපි ඊපාර විස්තර කරපු එකක් මේ දෙන්නන්නේ අපේ හිතේ දුක් ගලා එන මාර්ගය මොකක්ද? කොහොමද මේ දුක් ගලා එන්නේ? එතකොට ඒක හොඳයි, පුනරකයි. කියා සිතපු තැනදී සිතපු සිතම තමයි කෙලස් කියන වර්ගය. කෙලස් කියන සංවිධානය සිතේ. ඉස්සෙල්ලා හොඳ නරක ભેදය පොඩි කිව්වනම් ආසාවක් ඇතුළු කෙලස් බැඳීම් දානයි වේ. ඒක නරකයි කියනවා ඒකට විරුද්ධ වූ නානා හැවීම් සිටේන. එය මොනකම දෙපාතම ඒ වගේම බැඳීම ගැටීම මොනෝ කාලේ ඔය දෙක පදනම් කරගෙන තමයි මේ කිලිස් කියන වර්ගය ඔක්කොම. ඒත් අපිට තේරෙන්න ඕන මේ ලෝකේ බාහිර දේ පිළිබඳව විවරණය තමයි අපි මේ නරක කරන්නේ. හොඳයි නරකයි. ඒක එහෙම නැත්නම් පෝරණික. පෝරලා තමයි යවන්නේ. නිකන් දෙවියන් අවුත්තක් තමයි. පෝරණා තමයි යවන්නේ වැටලි. කුකා. මොකද දැන් යම් කිසි කෙනෙක් මේ කල්සම් දෙන්න හොඳයි. මේ කල්සම කඩි ගන්න. මේ කල්සම් දෙන්න හොඳයි. ඒ කියන්නේ මොකද? එයාට හොඳ එක නෙමෙයි කියන්නේ. අර සමාජ තත්ත්වයේ ඇදී ඒක හොඳයි කියලා එයා අදා ගත්තා. ඊට පස්සේ ඒක දුක වෙන්නේ කොහොමද? ඊට වඩා හොඳ කල්පනා දෙද්දක් වෙනෙක් අඳින් තිබුණා එයා දිහා කල්පනාවක් බලනවා අර කල්පනාවක් දිහා බලනවා දෙද්දක්ක් ඉන්නකම් මුන් මෙයා බලන හැම වෙලේම දුකයි මේ මොකද මේ එයා Tamanගේ අඳුමක් වශයෙන් ජීවිතය වසා ගැනීමකට කරපු එකක් නෙවෙයි මිනිහා හොඳ හන්දයි යන්නේ ඒ හොඳ හන්දන්න නිසායි අර අදල කරදරේට වෙන්නේ හොඳ හොඳ කොහොමද යකවා ගන්න ඉතින් මේ කෙටි කියන්නේ ඕවත් තමයි මේ දෙකකින් මාත් එකක් මහගෙන විදිනවා හ්ම් හෙද්ද හොඳක් නෑ මේකෙන් මම ගන්න ප්‍රයෝජනේ නෑ හොඳ ප්‍රයෝජන නැත්තම් මේක බල ගහනවා පාරයන් යන දෙන්නේ ඒ ඔන්නේ පොඩ්ඩ ඒක හෙද්ද හොඳ ගන්න අර දුකයි හෙද්ද හොඳ නෙවෙයි මේක මගේ හොඳ මොකක් මගේ හොඳයි මේක සංවිධානය කරලා එතකොට ඔන්න දුක් නොවිඳින්න විඳින ප්‍රතිදේක අර ආ අර උදාහරණය අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකට දැන් මේ කෙලිස්තිය જાති ආවට තම ආවම තමයි දුෂ්කරිතය කියනකොට වෙන්නේ. දුෂ්කරිතය කියන්නේ මොකද්ද? තමාව දූෂණය කරන හැසිරීම වලට හිතපත් වෙන ගෞරවයි දුෂ්කරිතය. අපි දුෂ්කරිතය ඊට වඩා ගොරෝසු පැත්තකට වැටෙනවා ඒකත් හරි. නමුත් සියුමතේ දුෂ්කරිතය කියන්නේ සමාජයේ හිත තමාට පීඩනය ලබා දෙන ආකාරයෙන් දූෂණය වෙන ආකාරයෙන් හිත හැසිරෙනවනම් ඒ තාක්කල් දුෂ්කරී තමයි. ඒ අර පරිසමින්දත් මිනිහා ප්‍රදෝෂණය වෙලා හිත පීඩා. කොයි කාන්ද? සමහරවල් කොණ්ඩේ සමහරවල්ලාට යාගේ තාට මොන මොනව හරි ඒ තමයි දූෂණය කරනවා නම් ඒක තමයි දුෂ්චරිතය කියන්නේ නරක විදිහටයි හිත හිත හිත හැසිරෙන්නේ කියන එකයි දුෂ්චරිතය. අපි ඉතින් මේ විදිහ හැදිරිච්චාම මේ ධාරෝදී දේවල් විතරයි දුෂ්චක්‍ර කියලා කිව්වේ. මේකේ ඉන්න. ඒක නෙමෙයි මෙතෙන් දැනට දුෂ්චක්‍ර. ඊළඟට මේ දුෂ්චරිත தත්වයට හැරිච්චව එතන තියෙන වැරදි මොකක්ද කිව්වා මේ කියන කාරණා පහ ආශ්‍රිත කරගෙන මොකද්ද වෙන්නේ? පීඩන කියන එක වැඩිලේ නෑ. වැඩිලේ නෑ කිව්වේ නවත්තන්න බැරුව සිතේ දලා යනවා. ඇයි වැඩිලේ නෑ කිව්වේ? සිතේ කියන්නේ නිරන්තරයෙන් පවතින නිකම් මේ තානපත්තු දුර වගේ එකක් නෙවෙයි. හැබැයි මේම ඇති වෙවි නැති වී යන එක. මෙතන වැగిරෙන කතාවක් කියේ මොකද? මේ කියන හැඩේ, මේ කියන ස්වરૂපේ. සිත හැරිත් හැරිත් හැරුණහම සිතවි පහළ වෙන පහළ වෙන හැම සිතක් මේ පැත්තට හැරිලා වැඩ කරන්නේ එතකොට මේ මේ මේ ක්‍රමයේ යටතේ වැඩි වෙන සිතිවිලි ධාරාවක ජර්ඥාන ජීවිතයේදී තියෙන ඒක නිසා වැඩි වෙනවා කිව්වා. හරි. ඊළඟට ඊළඟට පැහැනේ දැන් මේ මොකද්ද වෙන්නන්නේ? වැඩි වෙනවා පැහැනවා. මොකද්ද පැහැන්නේ? අර කියන සිතුම් සංයෝගේ අර අපි කලින් කිව්වා ඒක යොමු වෙලා ඇති ඒ වගේ මේකට වැරදි අදහසක් අපි ගන්න ඇති එතනට කෙලෙස් දෙද ඇති. ඊළඟට ඒක නරක අතර පෙළෙන්නේ නැති. එතන අවිද්‍යාව තියෙන. ඔය සංයෝගයක් ඔයදී වට්ටෝරුවක්. ඔය වට්ටෝරුවේ එක්කාසෙලා ඔය කොටස් එක්කාසෙලා හැදෙන සෑම සිතක්ම අර ඒ ආකාරයෙන්ම සකස් වෙන නිසා එතන පැහෙන්න පටන් ගන්නයි කියුවා. මොනවද පැහෙන්නේ? අර කිව් දුක්දෙන ගතිය එන්න එන්න වර්ධනය පළවෙනියකට වඩා දෙවෙනියකේ වැඩි දෙවෙනියකට වඩා තුන්වෙනියකේ වැඩි අන්න ප්‍රශ්නය කියන්නේ ඒ කාරණිය අල්ලගෙන තව තවත් ඊටම අතුල්වල ඒ කාර්යෙම අතුල්වලකොට තව තවත් ඒකේ ශක්තිය වැඩි වෙලා ඒකට අපි උදාහරණ විශ්වාස කරා දැන් යම් කිසි වෙලෙක ආ අබ අබයත් දැකලා තල්ලියට අඹ කැලක් කරන් කෑවා. අඹ කැලක් කෑවා. කාපුවම රසයි. ඒ විලා ජීවීමක් ආවා. ඊළඟට පැසලයි කියන මොකක් මේ කොහිදෝ මේ අඹ කී. මේ අඹ ඇටයක් ගෙනිහිල්ලා මේ මේ හිතවන්නෝ. ඒකත් ආවර්තන හිතවන්නෝ. වතුර දාන ගුණෝත්තර හිතවන්නෝ. මොකදයක්වත් පාළයි. එහෙමනේ දින කිව්ව. මේ මොනවද මේ අඹ ඇටේ බලාගෙන පැහෙන්න පටන් ගත්ත අවස්ථාව. හැබැයි ඔහුවන් තන්නේ දෙපේ කියනවා නෙවෙයි. දැන් වහිතන් දෙපේ කියනවා නෙවෙයි. ඕවා දුක් නැති වෙන්න හිතන පැත්තක් දෙන්නන බුදුහාමුදුරේ එකයි. අපි කිව්වේ මේ අඹ ඇටේ අරගෙන මේ මනුස්සයාට දුක් తీරෝද කියලා. ඒකාන්තයෙන් తీරෝ. මොකද මේක පළවිද ගන්නේ නැහැ. සැකයක් පිටු දුකක්. මේක වලලා මේ දැනග තිබ්බ දෙකරි අවසල මේ උරුමියකාරී අවසල දැටි කරයි ගන්න. මේක ඇටේ පළමේදී දෙනකොට කොල්ල කඩේ දැන් දෙකෙල්ලම් ගන්න දෙන්න. හැම තැනම දුක හරස්සේ. ඒ හැම තැනම මිනිහා අබෑටේ සාම අබ කනවා. ඔය ඔය ඔක්කොම සිද්ධිලා දෙන්න. ගලා එමිනි නැහැ හිතන්න ඕන ලෝක තමයි කියන්නේ පැසෙනවා. අරක වර්ධනේ ඊළඟට අර අමැතිය ගැන ලොකු සිතු සිතු සිතුවිලි සාර්ථක කරන්න එයා ඉතින් ඕක කාගෙන ඔලේ කොටාගෙන ඉවිදිල්ල සමහර විට හිතවන්න පුළුවන් සමහර විට මතක නැතුව ඔයාට වැටෙන්න පුළුවන් හිතුවත් හිතෙන්වත් වැටුණා වැටුණොත් එක જાතියක දුකක් හිතුවොත් එක જાතියක වැටුණොත් එතන ඉඳලා බලනවා බැඳීමට හිතුව ගන්න බැහැ කියලා ඒ තරමින් එයා පීඩාව දෙනවා. දෙවි රජයෙන් ඉතින් දෙවියන්ට එක්ක කියලා මේ මේ මේ මම මම දිනේ වෙලා දිනන කවුද ප්‍රථම කළා දන්නේ නැහැ. මොකක්ද හොල්ලක් ඉන්නේ ප්‍රථම කළාද මිනිහට නම් ඈ ආදි වශයෙන් ඒ විදි පීඩා සහිත විකාශනයක් හිතේ යනවා. හිතේ වුණා. බැරි වෙලා එයාට දැන් විදි ගන්න කවුරු හරි දිව්වා කරානේ අබැටි පෑගුවා දැන්න. ඔය ඔක්කොම මොනවද මේ? මේවත් තමයි අර පැහිල්ලේ යෙදෙනවා කියන්නේ. පැහිල්ලේ යෙදිලා දැන්. මොකක් කොන්තරත්වක් අරගෙන ඒ ඔබ ඇතෙන් දුකේ. ඒ තමයි ඒ රැකියාවේ දැන් යෙදිලා. එයා දැන් හොන්දේ චක්සන් ගල්ලා දැන් ඉතින් මේ අබැටෙන් නිදින්න තියෙන දුක් නිදි. කියලා අබෑදේ පිළිබඳව අබෑදේ සම්බන්ධයෙන් කරන ජීවිත තියෙන දුක්වල මිනිහා සම්පූර්ණ වදේට මිනිහා ඇද්දවිලා. මොකක් නිසාද? මේ දේරෙන්ද දන්නේ නැති නිසා. ඒක නිසා ඒ දුක් සහිත තත්ත්වයෙන් පවතිනේ කියලා බුදුහාමුදුරුවෝ සෙල්පවදුරුවෝ. පවතිනේ. මේ පවතිනේදී මොකද්ද? ඒ එදායි අපැති ඒ විදිහේ විදුකමකින් තමාගේ සිට ඒකට බඳවලා මේ මේ දේවල් වලින් මේක මම සාර්ථක කළා ශස්ත්‍රීක කළා මෙන්න මේ විද්‍යාව අයිතිවාසිකම් දෙකෙන් ලබනවා ආදී වශයෙන් ඒකේ ඒකේ දැලිච්ච తත්වය යම් කර්මක දේන්ද්‍ර තෘෂ්ණාවෙන් ආශාවෙන් විදේ දැනුනේ ඒ අයිතිවාසිකම් දෙකේ ඒ අඹෑටේ නිසා Tamange චිත්තට එක්කාසෙච්ච සකස් වෙච්ච යම් කාම සත්‍යයක් තියෙනවා ආම්බුල ඒක ජීවිතය ඇතුලේ සම්පත්තියක ආකාරයෙන් සිතිවිලියක සම්බන්ධයෙන් පටන් ගන්නවා මේ මිනිස්යා යම් කිසි ආත්මයකට වෙන ආත්මෙ බැරිලා වෙන කොහරි ගියත් අර මිනිස්යාට අර අර අඹ මේ ආත්මෙදි වෙන කොහරි කියලා දැක්කත් වෙන්නේ මොකක්ද මෙල කවුරු හොදද කියුවත් මේ ඉන්නේ අඹ ගහ ගියා බලන හොඳ අඹ ගහක් තියෙනවා ආ ආදී වශයෙන් ඒකෙන් රසයක් බුද්ධියෙන් නම් දෙයක් අදාගෙන මොකක් හරි එයා ඒකට අත්යෙන් වෙන ගතිය යොමු වෙන ගතියක් තියෙනවා ඒක තමයි අර අපි මුලින් කිව්වේ තෘෂ්ණාව කියලා. ওই තෘෂ්ණාව තමයි අර දිගින් දිගට අර කාන්දම තමයි හැදෙන්නේ. මේ හැදිච්ච නිසා තමයි දෙකේදී අපි බලාපොරොත්තු නැති දේවල් වලට දෙකේ පුත්‍රයන් ජීවිතයේ ඇද්දගෙන ඒකත් එක්ක පැටලෙලා ඒකෙන් ලැබෙන පීඩා යා තනිය නිදින අතර මුළු ලෝකයාගේ විරහ වෙන අවස්ථාවලුත් වෙනවා. ඉතින් මොනවද ඔය කියුවා ඒකෙන් දැන් මේ ඔක්කොම දෙකකට බුදුහාමුදුරුව වදාළේ මොකද්ද? තමගේ සිහිය දෙන්න යොදවපන්. සිහිය දෝරේ කියන්නේ මොකද්ද? තමගේ අවධානයෙන් තමාට වෙන අර්ථ අනර්ථ දෙක අර්ථ අනර්ථ දෙක. මේ සීයට නීතියක් තියෙනවා. සීය යොද වීමට නීතියක් තියෙනවා. මේ නීතියෙන් පිටි සීය යොදවන්න යෙදුවොත් ඒක සීය නෙමෙයි. ඒකේ නීතිය අපි දැනගන්න. මොකද්ද කායේ කායානුපස්සීවිදී ත්‍යාග සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සං කියන එක තමයි සිහිය යොදවීමේ නීතිය උල්ලංඝන උල්ලංඝනය කරලා දෙවියන්. එතකොට දැන් අපි ඒක මෙතෙන් ගෙන් දන්න ඕනේ. දැන් අර ඒ මිනිස්සයා අඹ ඇටය අඹ විදිය කලගන්නවා. මේ මිනිස්යාගේ සිහියේ යෙදුනනම් මෙයාගේ සිතිවිලි එක්ක ඒ සිතිවිලි වලට නීතියක් දාලා තියෙනවා බුදුහාමුදුරුවෝ. කෙලස් මිශ්‍රණය ඒ ඒ තුල තියෙන්න බෑ. බැඳීමක් තියෙන්න බෑ. ගැටීමක් තියෙන්න බෑ. බැඳීමක් ගැටීමක් එක්ක සිත සම්බන්ධ නම් සිහිය හිතින්නේ නෑද? සිහිය කියන්නේ වරද දෙන්නේමත් වරදින් අයින් වීමේ වක්‍රමයේ යෙදීම. මේ දෙක සිහියටයි පුදුලක. මේක වරදයි මේක පරිහරණයට මුසුදුසුයි කියලා හඳුන්වා දෙන ගතියක් තමයි සිහියදී. මේක වෙනම ගැජට්යක් කෑල්ලක් හයි කරනව නෙවෙයි. ඔය නීතිය තමන්ගේ සිත දේශ බලයක් කරාට වැඩිච්ච හැටියේ අමේ ඇටේ ගැන මේක බොහොම රසයි ඒක ඇත්ත. රසයි ඇත්ත. මේක හිතවල හිතේකට කලන්නේ. කාටද? කාගෙත් දෙන්නේ. හොඳයි හිතෝකම දෙවි පළදදී පළගත්තොත් එහෙමයි නැත්නම් ඉතින් ඔය ඇලියට ඉරනෝ පස්සෙලු කියනවා. ආදි වශයෙන් ඒක එක්ක නොබැඳිච්ච ස්වરૂපයක් ගන්නකොට අන්න එතන තියෙනවා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සං අවිද්‍යාවට බැඳීම ඒකෙන් මේක විදුමක් වතු වීමට හේතු වෙන යම් ස්වરૂපයක් කියලා ඒකට අහුවේ දැසුව සිත අයින් කර කර අයින් කර කර ඒ නිමිත්ත පාවිච්චි කරනවා සෝදාම්බයගේ පාවිච්චි කිරීමේදී ඒ දුරු හිතුවා හොඳට තමයි හිතුවා හැබැයි මෙහෙමයි. සමහර විට පැනෙන්නත් නුකුත්. සමහර විට පොත ළමයි අවශ්‍යල විශ්වාස. සමහර විට පැනෙන්න. එහෙම නැත්නම් දෙවියන් ගන්න නැතුව තියෙන පුළා ඒ ගහේක ඇටේ දෝෂය. ඔව් වෙන්න පුළුවන්. අපේ හිතවනවා විච්ඡේදයක් බාරක. අන්න විදේය ලෝකේ අවිජ්ජා දෝෂ. අන්න එහෙම තීරණය කළොත් යමක් තමාගේ සිතට වැටෙන වෙලාවට ඒකට කියන්නේ සිහිය. ඒ සිහිය නීති ඒ සිහිය නීතිය හැම විට භාවිත නොකළොත් එතන සිහිය ඉතිින්නේ නැහැ. ඒ සිහිය යනර නීතිය භාවිත කරන නිසායි. ඒක ඕක කොයි දෙයකට පාවිච්චි කළා. ඒ පාවිච්චි කරන සිහිය තුල මොකක්ද සකස් වෙන්නේ? සකස් වෙන්නේ මේ ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව නුවණ තමයි ඒකෙන් සකස් වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට තමයි දැන් ඊළඟ තියෙන්නේ. මොකද්ද? දැන් මේ ගලායන දුක් දැන් අඹයට අඹයකේ කිසිම දුක් ගලායන නැහැ මං කිව්වේ. එතකොට අපේ අතර කන්නාසේ දියුර ශරීරේ හමු වෙන කුච්චල දේවල් වලින් දවසකට අපි ඔය විදිහේ දීදා විදිහට ඔළුව බලවල. කල්පනා කර කර කවුරු හරි කතා කර ආ දැන් ආවි කියලා ඒකත් හිමු පිළිගන්න. නමුත් අරක තමයි යාගේ ඒකට ඇබ්බැහි වෙලා. මොකද? පොඩ මේක මේ මොමේ මුලින් පදේ හැවුවේ මේ සෝතේ මේ එක්තරා ප්‍රමාණයකට දිවා ගැනීමට අඩු කර ගැනීමට පුළුවන් වෙන ක්‍රමය තමයි මේ ඇහැව්වේ ඒකට පිළිතුරු දුන්නා සිහිය දෙලියුගාන. අන්න එක්තරා ප්‍රමාණයක අදුක. ඊළඟට දා අපි නැවතුනේ දෙන්නේ දෙන්නේ ඊළඟට සෝතන සංවරම් භූමි පඤ්ඤායතේ කිචියල සෝතන සංවරම් භූමි සෝතන සංවරම් භූහි තේරස්කේන එතකොට පිටියේ. එතන දෙවෙනි ප්‍රශ්නේ ඒ ගාථාවේ ඒ කව ප්‍රශ්නේ අහනවා මම ඊ කියන ගලායන දුක් ධාරාවේ ධාරාවේ පාලනේ සංග ගැන මම ඔබ වහන්සේගෙන් අහනවා. එතකොට මේ කියන කරා ඒ සම්පූර්ණව මකාදා නැති කරයි. මේක අවසාන විදකත් ඉතුරු නොවන දෙයට මකාදවන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ජීවිතේ මොනම දුකක් සිටිවිලියක් නැහැ. ඔන්න ඔය தත්යයි වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ වදාරනවා පඤ්ඤායතේ පිටියේ කියලා වදාරනවා මේක නැති නැති කරන්න නම් ප්‍රඥාව කියන මේ ධර්ම ස්වરૂපය ඒ ධර්ම ස්වરૂපය පුද්ගලයාගේ సంతානයේ සකස් වෙන්න ඕන සංවිධාන වෙන්නේ. එතකොට මේ ප්‍රඥාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියලා කතා කරන්නේම එක පාළි වචනයක්. ඒකේ අර්ථයෙන් නැත්නම් ඒකේ සම්පූර්ණ මේක නිවැරදි තීරණය. නිවැරදි තීරණයයි ප්‍රඥාව කියන්නේ ඉතින් බොහෝ කල් අපි කියලා තියෙනවා. දැන් මෙතන කියනවා බුදුහාමුදුරුවෝ මේ කියන මේ දුක්ගලායන ජීවිතයේ දුක්ගලායන ගතිය නැති කර ගැනීමට නැත්තම් ඒක සහ මුලින්ම දුක් නොවිඳින පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් ඒ දුක පිළිබඳව යථා ඒ සමාජයේ සිටට ඒ දීඩාව ලබා දෙන්නා වූ ලබා දුන්නා වූ ආකාරය ඒ ආකාරය සමාජයේ සිටට වැටෙන්න ඕන ඒ වැටහිච්ච ආකාරය නියම ස්වરૂපයෙන් බෙදලා බෙදලා බලන්න එකකම් මේකෙන් වෙන් කරන්න බෑ ඇයි එහෙම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් ඒකට තමයි බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂම් වේදිතබ්බෝ කියලා කිව්වේ. තමන් ප්‍රත්‍යක්ෂ කරන කුරු ඔක සිතෙන් පිළිගන්නේ නැහැ. සිතෙන් පිළිගත්තට පස්සේ තමයි තීරණය එන්නේ. අන්නේ සිතෙන් පිළිගන්න සත්‍යයට තමාගේ දර්ශනය පැහැදිලි කරගන්න පුරු ප්‍රඥාව මත වෙන්නේ නැහැ. ඒ කොහොමද කිව්වොත් දැන් යම් කිසි කෙනෙකුට කියනවා අපේ මේ මේ මාස්වර්ණය ඔය මාස්ජාතිය මම දැක්කා එක දවසක් කනුව හැමදැරදී මට එදා ඉඳලා මාසක් කියලා කෙනෙක් ඇවිල්ලා කියන. එතකොට කියන්න පුළුවන් මේ එයා කියලා කියන්නේ මේ ඔය තමලි කොහෙද කියලා කුමුත් නරකාදී පුස්තකේ නෑ මම හිතනවා නෑ හැමවත් ඔහොම කියන්නේ. නෑ මේ සමුදිත පූජාවට අපි ගන්නා වෙනල කාදී කියලා අපි ගන්න හොඳමත් කියලා එයාට කවදාකවත් තක්පිරිය එන්නේ නෑ අපියාවක් එන්නේ නෑ අරයා කිව්වට මේ ඔයා පන්නේ කියන්නේ දැන් කිසිදවට ව්‍යාමස්කරේ කියලා මස්කන්දන කොට පන්තහක්ක් දිනවා දැක්කොත් සමුදිය දැක්ක හැකියි අර මුදියක් ඉවත් නොකියුවත් එයා යම් කිසි විදියකින් අර ගෙදර අයගේ ප්‍රයෝජනීය සඳහා මස් කියනවත් න්‍යාමස් කර්ජාලකොත් එයා කන මස් කන පණුවේ ඉන්නවා පණුවේ කියන්නේ පණුවේ නැහැ සම්බකොස නමුත් එයා මස් කනකොට පණුවත් එක්ක සිතිවිල්ලක් එතකොට අර අප්‍රියාව ඉස්සරහට ඒක නිසා මස් කන්නේ එතකොට දැන් මේ මොකද්ද මේ මෙයාගේ හිතට වෙලා තියෙන්නේ දොස් පිළිබඳව ප්‍රත්‍යක්ෂේ. ඒ දොස් පිළිබඳව එදා දිවිච්ච දර්ශනේ ප්‍රත්‍යක්ෂේ කියන්නේ යා තමා විසින්ම දැනගත්ත. අන්න ඕකයි මේ පොතේ දාහව තමයි ඒ කියන්නේ මස් පොළ කණුවේ ඉඳලා කියන එක නෙවෙයි පංච ප්‍රඥාව. ඒක උදාහරණයක් දෙන්නවා මේ ප්‍රඥාව මතුවේ හැකි. නැත්තම් සමහර විට ඔයයි කියන්න බුණා මොකද මේ ප්‍රඥාවයි කියන්නේ. ප්‍රඥාවයි කියන්නේ මක් වලට ප්‍රනෝගහණය කරන්නේ කියලා කියන්න පුළුවන්. ඒක නිසා මාව දේරන්න ඕනේ ඒකේ. ඔලේ ඒක ලොකු උදාහරණයක් මම දෙන්නවා. මෙන්න මේ තීරණය මතින්නේ සමාගයේ සම්පාණයේ ඉතුම් ඉතුම් පිළිගත් කරපස්සේ. ඒකට දැන් මෙතන ප්‍රඥාවයි කියන්නේ මොකක්ද? අර අඹ ඇටේ ඒ වාගේම වෙන මොකක් හරි වේවා පුජත්‍යම් වැටියම් වැටිලා. ඒ අඹහැටි පිළිබඳව තමාගේ සිතට එන්නා වූ අදහස් වල ත්‍රිස් නැති වෙන ආකාරයෙන් ඒ අඹහැටින් ලැබෙන ප්‍රයෝජන අඹහැටි යන්නේ. සිතිවිලි පහළ වීම නවත්තනකොට ඒ රමාද විනීය ලෝකයේ අවිද්‍යා දෝමනසන් කියන්නේ. ඒතර සිය පිහිටවල නීතියයි. ඒක මේ අබැති එක මේ නීතිය දීපෝනෝ කොට එයාට දැනෙන්න ඕනේ මේ අබ ඇතින් මම මතුවට මෙයන් කිසි දෙයක් ස්ථිර වශයෙන් බලා ගන්න බලාපොරොත්තු වෙනවාද නැත්නම් ලැබුණොත් ගන්නවා ලැබුණොත් ගන්න මට්ටමේ අර ස්ථිර වශයෙන් ගන්න කියන තීරණයක් නැත්නම් අන්නේ අර අවිද්‍යාව කියන එක සෑහෙන ප්‍රමාණයකට අඩියක් යන්න ඔක්කොම කියනවා මොකද ඒ මුද්‍රේ කිසිවක් අපිට ගන්නෙත් නිසා ඒක මතුවට ලැබෙන දේ ගන්නවා යුතුයකමක් වශයෙන් හිතුවොත් කලාවක් කීයකේ කමයටයක් හිතනකොට ළමයි ගිරවල් මොනවද කරන්නේ මේ අඹ හැටයක් සීයේදී ඕකේ අඹ කන්න හට පුළුවන් ගා දැන් ළඟි නැරෙන්නේ නෑ නෑ මේ මම මට කන්න නෙවෙයි පුතා කන කෙනෙකුට කන්න මම මේ හිතනවා එන්න ඕක ඒ සිද්ධිය අස්යෙන් එන්නේ මොකද්ද? සිද්ධියේ සංසාරේ යමක් ගැන අවිද්‍යා දෝමනස්තන් නැත්තුව මේ කාරණයට එළඹෙන හැටි කියන්නේ. එතකොට දැන් කෙලෙස් නැති සිතක ඒ ගලායන ගති, මේ විරහවට සිදෙන ගතිය නැති. නමුත් මේ පිළිබඳ ප්‍රඥාව ගාන තුරු වශයෙන් තුරු කවදාක ස්ථිර වශයෙන් මේ දුක් නැති කරගන්න බැරි ස්ථිර වශයෙන් දුක් නැති වෙන්න නම් ප්‍රඥාවටයි අංග අංගේ පාංග එන්න එතකොට බල වශයෙන් මේ ප්‍රඥාවට අයිති තීරණය ගන්නකොට ඒකේ ගොනු වෙලා කොටස් තුනක් බල වශයෙන් දෙන්නවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි යන් දෙවි කියලා දෙවි. අදින ලෝකේම දීන මේ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණ අවසානයේදී ලැබෙන තීරණය තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒක තමයි තීරණය. ඒක තමයි සම්පූර්ණ ඒ අනිත්‍ය කියන්නේ මොකදද? ඒ කියන එකක්වත් ඔය ඕකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. වෙච්ච දාන්න වෙච්ච දේ පිළිගන්නව නැත්නම් බලාපොරොත්තු වෙන්න බෑ මොකද කොයි අතට ඔබ වෙනස් වෙන්නද වෙනස් වෙන්නේ යන එකක් කොයි අතට වෙනස් වෙන්නද දෙකක් කියමු යම් විවාහ ජීවිතේටපත් වෙන්නේ ඔය තමා මේ පසු බලාපොරොත්තු මේ විදිහට වීර්ති කියා යම් කෙනෙක් ඉතනනම් දෙලි ජීවිතේම දුක් කරදරේ රැඳෙනවා. රැඳෙනවා ආයිපස්සේ පෙර එකක් නොවි සැලසිල්ලේ ඒ ජීවිතයට සාර්ථකන්දමින් ගෙනියන්න නම් මම දන්නේ මොන විදියක් සිද්ධ වෙන්නේ කියලා. නමුත් අපි සංදික්කත්වයක් තියාගන්න ඕනේ. ඒ ඒ එනදේ එන ආකාරයට සද්දෙන් පිළිගන්න. මොකද මට කියන්න බෑ තීරණය කරන්න බෑ මේවා වෙන්නේ මොකද සිදුවිලි වලත් එක්ක අතර දෙන්නවා, වෙනස් වෙලා යනවා. ආදීවද දෙතෙන් දානිච්ච ලැබුවා. මොයි නිකේදම් ඒ ජීවිතේ සාවා මේ සාර්ථක ඉදිරියට ගෙනියන්න. නෑනේ මෙහිමයි වෙන්න ඕන. මෙහිමයි වෙන්න ඕන කියලා හිතන් ඒක කරවගන්න ගිය තැන තමයි අවුදාලාව කියන්නේ. ඒකෙන් තමයි සෑම අවුලක්ම. ඒකද එතනත් මේ හරි ප්‍රඥාව මොකද්ද? මට තීරණය කරන්න බෑ. ඒ ඒ වෙලාවට එන දේක දුකක් නැති වෙන්න මායිකින් පිළිබඳව මොකද මොනවා වෙන්නේ? මොන තත්යකට සිතිවිලි ක්‍රියා කරයිද හැසිරීමේ පමණයි. ඒ එන්නේ මොකද ස්ථීර නිගමනයක් කිසිවක් ගැන කෙනෙකුට ගන්න බෑ. ඇයි ඒ ඒකේ තියෙන හැම වෙලේම විවිධාර්ථක දූෂණය වෙන ශක්තිය. ඒ අපේ ජීවිතයේ හොඳලා තියෙන යම් යම් රසායනික ශක්තිය වල පවතින ඒ ඒ මූලික කාම බලය ආම්දව මොන මොන ආකාරයෙන් හැදිලා ගන්නද එක එකට ඒවට ඇදෙන සාම්බන්ධය ඒවා අපි මුකුත් දන්නේ ඒක නිසා ඒ එනේ නැහැටි දැන් විද මහත්ය බෙහෙත් දෙන්නවා විද මහත්ය මේ වෙලාවට නාඩි වැඩ කරන්න හැටි දැනෙන්නේ ඒක මේ නාඩි වැඩ කරලා අරේ මේ අරේ වුණා මෙහෙ වෙ මෙහෙ වෙනවා හොඳ වෙ හොඳ වෙච්චා බච්චන එහෙනම් ඉතින් බත් කාපන් කියලා වෙන්නයි වෙන්නේ අයි ඔක්කොම ඉතල හිතන දැන් නින්නේ නැති දෙත්වල එහෙනම් ඉතින් කැස්ටයි ඉන්දිකාවයි උණයි අනිපාද ඔක්කොම දැන් ඉතින් ඔක්කොම හදන්නේ බස්ලක් ආවදා. ඒක කියන්නේ ඒක එහෙම කරන්නේ නැහැ ඒක මහත්යා කරන්නේ මොකක්ද දැන් දින්නේ මොකක්ද? උණ ඇස්ස හරිය. ඒක නෙමෙයි. එද මහත්යා ඉන්නකන මොන මේ මොන මොන මේක දෙයි ගන්න. ඉතින් දීලා දීලා බලනවා. මේ ඊට පස්සේ එන්නට වෙන සංඥාවක් හැදෙන්නත් පුළුවන්. ඊයේ සංඥේ තියෙන ස්වභාවය. ඔහු ඕම නිදායක හොද නිදාකව ගරි හොද වේ. නැත්තම් ගරි. මේ දෙකම නිද මහත්යාගේ අපේ යන්නේ මුළු මහත්. නිද මහත්යා දෙදා බලන්නේ. ඔව් බං ඉතින් මේක අහන්න නැත්නම් මම මොකද කරන්නේ? ඒකෙන් මට පණ දෙන්න බෑ බේත් දෙන්න පුළුවන්. මේකෙන් තමයි බේත් දුන්නම ඉතින් මේ දේශුවට අහන්නේ 50ක් මේ මනුස්සයා දිවලා ඉන්නේ ඒක ගිහිල්ලා. ඉතින් ඒකට මම වල් කියන්නේ. මම ස්වභාවය ගත්තේ දේශේ. හැබැයි ජීවිතුලින් බැරුවට මම වගේ. අන්න ඒ වගේ. ජීවිතයේ අනිත්‍ය ජීවේ ඒ ස්වરૂපය. ඒ ඒ එන හැටි දෙකක් මේ විදිහ වෙයි කියලා මේ ලෝක ලහකේ කිසිවක් දැන් හිතන්න බෑ. ඔය මොකද දුක්ඛ නීතිය. දුක්ඛ නීතිය කියන්නේ මොකද්ද? හැම එකක්ම හැම වෙලේම මොකක් හෝ නිසා වෙනස් වෙන තත්ත්වයක් හැම එකේම. හැම එකේම මොකක් හෝ නිසා වෙනස් වෙන තත්ත්වයක් හැම එකේම. එකක්වත් නැහැ. ඒ මොකකින් හරි වෙනස් කෝකේ කවුද? ඒක වෙන්නේ වෙනස් වෙන්නේ. ඒක නිසා. ඉතින් හිතන්නේ බෑ තීරණය කරොත් වැරදි. ඒක නිසා. මේ නීති ඇත්තේ යරන්ති මේ අනිත්‍ය ස්වභාවය සිදුවෙන්නේ දුක්ඛය ක්‍රමයටයි ඒක නිසා මට ඕන විදිහට මේ ලෝක දාසේ කිසිවක් ගන්න බෑ කියලා මේ කිවන අනාත්ම කියන්නේ. මට මෙහෙමයි ඕන කියලා. කිසිම එකක් ගැන මට තීරණයක් ගන්න බෑ. ඒ දලාවට කියන එක බලලා මම කියන්නේ දැන්. කායව කන්දියා. දැන් බත් එක බනවා. දැන් වල බත් වල මුකුත් නැහැ. දැන් ඔන්න මැස්සෙක් ඇහුවා. මැස්සා එනෝල කනවා. කියන ඊ ඊ වෙලාව. ඊ ඊ යෙදෙන දෙයින් දෙවි දෙවි. කලාගේ ජීවිතයේ පෙර හරවා හරවනවා විනා වැඩ කරනවා විනා තමන්ට ඕන විදිහේ මේකයි ඒ විදිහ කරන්න ඕනේ කියලා දිගින් දිගට යනවා. බුද්ධලයා ආත්මීය හැඟීමක් තියෙන්නේ අනාත්මේතර නැහැ. අනාත්මය තමයි ඇත්ත. ඒ ඇත්තේ දේ සිද්ධ වෙන නිසා අර යටි හිතපු දේ වැරදි නිසා ඒක තමයි ප්‍රතිද. එයා වැරදි නීතියක් නීතියට අයිති නැති දෙයක් හිතලා ඇත්තට ඇත්තට පිටින් හිතලා ඔය සිද්දද ඒ සිදුම් ගන්න එක එයාගේ හිතපු වරදයි ඒක නිසා ප්‍රඥාව කියන්නේ මොකද්ද? ලෝකයේ ජීවිත ඇත්ත ඒ ඇති හැටියෙන් සිටීම තමයි ඒ විදිහට තීරණය කිරීම තමයි ඒ විදිහ පිළිගැනීම තමයි මේක ප්‍රඥාව. ඒ කියන්නේ තීරණය. තීරණය නිවැරදි තීරණය කියේ හරියට හරි ඒ තීරණය හැරෙත් මේකට දෙන්න කිසිම තීරණයක් නැහැ. ඒත් දැන් මෙතන ශෝකේ ජනයිනේ අජිත මේ කර්ණය අහන්නේ මේ ඇහැරි මොකද්ද මේ කොහොමද නැත් කරන්නේ? සම්පූර්ණ නැති කරන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම නැති කරන්නේ කියන ඒ ප්‍රශ්නේ ඇතුලේ තියෙන්නේ නිවිහෙත් ලෝකයේ විඳින්න තියෙන දුක්. මේ ඔක්කොම එක පාට නැති කරන කතාවක්ද? එසේ නැත්නම් ක්‍රමයෙන් නැති වෙවි නැති කරමින් යන පුද්ගලයාට නැවතත් ඒවා නැති කරන්න ඉතුරු නොවන සෙට් කරන එක. මෙතන දෙපැත්ත. එක පාට ඔක්කොම නැති කරනවාද නැත්නම් ඔක්කොම නැති වෙන ඉතුරු කරනවා. මේ බුදුහාමුදුරු දෙන්නන්නේ හැම කරුණක් ගැනම. හැම කරුණක් ගැනම තමාගේ අර කිව් ආකාරයෙන් ප්‍රඥාව යොද යොදා අහවලා මට බොහෝම සරදල. හරි. ඒ සලකන වෙලාවතදී සලකන්නේ. ඊළඟට සැලකූ බව කියේ සැලකයිද කියන්නේ. එහෙම දෙයක් නෑ. එයා ඒ දෙවිදයාගේ අදහස් අවුත් ඔක්කොම වෙනස් වෙනවා. දැන් මේ වෙලාවේ ආමද සැලකුවා කියලා වන්දා. එච්චරයි. ඊයහා හැම කරුණක් පිළිබඳව මොන වේද වන්දන්නේ නෑ. එතකොට මොනවා වේද නැද්ද ගන්නෙ නෑ කියලා නිකන් උඩ බලාගෙන කට ඇරගෙන ඉන්නවා. නෑ. ඒකට බුදුහාමුදුරු ඉඳ කියලා නෑ. ඒක මේ සමාජයේ පාවිච්චි කරන්නේ බුදුහාමුදුරු සහනම් කරලා නෑ. ඒක ඒ ආකාරයෙන් නැතුව සමාජයේ ක්‍රියා සංවිධානය කිරීමේදී එයාව දිලා වහින සැපපැත්තක් තියෙනවා. සැපපැත්ත එයා ඒ දුක් පැත්තේ ඉඳලා එයාගේ සිතිවිලි දුක් දුක හෝ සැප කියන දෙකයි මේ ලෝකේ නින්දනයේ තියෙන්නේ. ඒකේ නින්දනේ අතරේ එකම ස්ථාවර වින්දනේ සැප වින්දනේ තමයි මධ්‍යස්ථ වින්දනේ කියලා ඒකේ කා වේදනාව කියලා ගත්තා. ඒකෝටි ඉස්කල්ලාම අපට මේ කාවට පනින්න බෑ මොකද අපි ඉන්නේ කිරුතු මට්ටමක නිසා කපාට පොලිෂ් කරන්න බෑ. සල හොදන්න පුළුවන්. හොදලා ඊට පස්සේ මේ වුණාට පස්සේ අන්න ඉතින් පොලිෂ් එකක් දාපුවම සමහර එක අල්ලන්න උනා නමුත් පැල්ලම් තියෙන්න පුළුවන්. ඊට පස්සේ පැල්ලලු ගස් කරනවා එනම් ද්‍රව්‍ය දාන. එතකන් අපිට කියන්න බෑ කපාට පොලිෂ් කරනවා මුල වේ. ඒක නිසා දුකින් සැපයටපත් වෙන්න ඕන. ඊළඟට තමයි ඒක කාටවත් දුක කියන්නේ මොකද්ද? සැපේ කියන්නේ මොකක්ද? සැපේ කියන්නේ දුක් අඩුකමද කියනවා. ඉස්සර මෙච්චර මම විඳින්නේ නැහැ. දැන් මේ ඉස්සර විතර දැන් මම විඳින්නේ නැහැ එකකින් කියන එක තමයි සැපේ කියන්නේ. ඒකත් දැන් කිව්වා අර කියන ආකාරයෙන් සමාගයේ සිටිවිලි මෙව්වා කරනකොට මුදනකොට හරි විදිහට තීරණය එනකොටම එයා වෙන්නවද සබ්බත්. මොකද්ද මේ සබ්බත් කියන්නේ? යම් කිසි ක්‍රියාවක තමයි යෙදී යෙදීමින් ඉන්නවා. අර වයස් 100ක් වුණා වගේ. මම මේ අබෑටයක් හිතවනවා. ළමයා අහනවා මොකද 100ක් දුවන්නේ? 100ට බෑනේ ඔය අප ගන්න. නැත්නම් මට නිරන්තර. කවුරු හරි මේ මොකද්ද දෙන්නේ සුදු සිද්ධියකින් යම් කිසි කෙනෙක් සැප විඳීම සඳහා බලාපොරොත්තු වෙනවද? මගේ මේ ක්‍රියාව මට විතරක් සීමාවක් නැහැ. මේ මම කරන්නේ යම් තරමක් මේ ප්‍රයෝජනය ගන්න ඉන්නෝනේ ඔක්කොන්ට උපදී. ඡායව දෙනා. මම කොයි වැඩේ කරතත් මට මේක පුළුවන් හන්ද කරනවා. ඒකෙන් සැප පහසුකම් සැලසෙන්න විඳින්නේ යම් කිසි කෙනෙක් ඒ ඔක්කොම විඳිනවා. මේකට තමයි මම කියනකොටම අර 100ක් අඹහැටේ හිටෝනේ එයාට කොහොම කණ්ඩෝනේ කියලා හිතවනම් යන ගමන් අම්මට වයස විතරයි මට කණ්ඩ හම්බෙන එකක් නෑ වාගේ. ගියේ ගියේ ජොල්ලෙවි යන්නේ මිනිහා. අන්තිමට ඒ මොන්නේ සමහරට අඹහැටේ ආපවෙල පවුරු ගාලා මිස් කරන්න. ඇයි මට කණ්ඩ නැතුව ගුණ්ඩ කන්න දෙන්නේ මම මොකද හිතන්නේ කියලා ඒ ඇඟීමක් නමුත් සීයා ගියේ සම්පූර්ණ. අනේ මගේ ජීවිත කාලය තුලදී ප්‍රකරණ බුල ප්‍රතිගත අවශ්‍ය. ඇටයක් හිතෝනේ එකයි ඕවැටෙන් රස්න කියලා වුන් මේකයි ඔල්ලෝ ගැට ඉඳන් කාලා උඩ උඩක් හදාගන්න කියලා සිහියක් හරි සන්තෝෂයෙන් යන්නේ අන්න ඒ වගේ අර දුකෙන් සැපයටපත් වෙන්නේ මොකද්ද තමා වෙනුවෙන් කරන වැඩේ අත්තර ධම්මා ඒ ඔක්කොම ලෝකයාගේ ආශිර්වාදයෙන් කරන්නේ මම ලෝකයාගෙන් එකෙක් මට අවසර තියෙනවා එන්නේ ලැබෙන ප්‍රයෝජනයක් මම අබහක් හිතෝනවා අඹ ගහේ පල ගන්න ඔක්කොම මට තනියෙන් කන්න පුළුවන් දැන් දැවත් මේ ඉන්න බලාගෙන කන්න ඕනේ දැන් අන්න බෑ ඒ මං කන්නේ 2000ක් 12යි බැරිමෝ එතකොට එතන ඇත්තේ එකයි විදිය හිතලා තියෙන බොරුව කියන්නේ ඇයි මටයි අඹ ගහයි මට යමගා හිතේ බිව්වට ලේන්නු කෑවා. තවත් ඔය කුරුමිලි ජාති කෑවා. මුන් කන්නේ දැන් යනකොට කිසි බයක් නැති. එතකොට මට හිතෙවි. ලේන්නු ගමන හිතෙන්නේ නැහැ. මොකක් සම්බන්ධ අන්න ඇත්ත පැත්තකදී ඉද්දි බොරු විතරයි එක දුක් දිනන නෝකය. මෙතන පෙන්නන්නේ මොකක්ද? ඇත්ත හිතන්නේ. ඇත්ත මොකද්ද? මට බුද්ධිලික නෑ ලෝකෙ. පොදුයි ඒක නිසා සෑම දිනකටම මම සේවයක් කරනවා වැඩක් කරනවා වගේ ජීවිතේ මුල් දවසේම ඒ කරන වැඩ ඔක්කොම යහපතටයි ඒක ඉතින් ඒලායි පාවිච්චි කරන ගන්නමු ගන්නකමට ඒක තමන් ගන්න කොහොම ප්‍රයෝජන ගන්නද කියලා මගේ ඒක ප්‍රවිෂ්ඨ කළා මම ජීවිතේ ඉන්නකම් මේවා ප්‍රයෝජනෙට ගන්නවා ඉච්ඡරයි මට අයිති කිව්ව හැටියේ විනේය ලෝකේ අවිද්‍යා දෝමනසං කියන මේක සතිනීතේ ඇවිල්ලා තීරණ නීතියට ආපුවාම ඒක සම්පූර්ණ ප්‍රඥාවයි. ප්‍රඥාවට හිත ගිය හැටි සෑම ක්‍රියාවක්ම අන්තිම සැපයි. මේ සැපෙන් නැවතුණා හතයි වයිලා. දැන් ඉතින් මේ ගාථාව ඉතුරු වෙච්ච කොටසත් කොන්නම් සම්පූර්ණ කළා. දැන් ඉතින් අහන්න ප්‍රශ්න තියෙනවා ඔය එකක් අහන්න. Thank you. යක්ෂණිකත් එක්ක දැන් කවුරුන් ඉතිරි පහල කරගන්නවා සමාජයේ නිවිතේ වැළඳ දෙතොමට සාපකත් ඉහළ මට්ටමට මේ පහල කරගන්නවා එතකොට අන්තරයේ යන්නේ අර සාපකත්ය වැඩි ගැනීමේ ඉතිරි කරගත්තොත් පමණයි දැන් කොයි හිතවිලිත් යනවා සංසාරේ හැම වෙලේම පාපේ අඩු වැඩි සාපකත්ය එක්ක දීර්ඝාන්දම නැති නිසාට තමයි මොනවත් නොදී එතන විවර වෙන්නේ එයා සාන්දමය තීරකම් ඉලිකලේ කාමය කාමයේ තීරකම් සත්‍ය යන්නේ. දුක් විඳින්නේ පාපේ වැඩි වැඩි කරන තරමින් අර කාන්දම සංවිධාන කරලා සකස් කළේ. ඒක නිසා අපි මුලින්ම කරන්නේ කාන්දම කියන්නේ කාමය අනුගිරීමේ කියන්නේ කාන්දම අනුගිරීමයි. ඉච්චරයි වෙන්නේ. ඉච්චරයි කියන්නේ මේ විදිහේ මේ දේශනාවල් වලින් ගන්න තියෙන ප්‍රයෝජනය මොකද්ද? සෛනික ජීවිතයේ දිනදා ඒ ඒ වෙලාවේදී මේව පාවිච්චි කරන්නේ මේ විදිහේ ගෞරවයෙන්ගේ ධර්මයෙන් ලබන ප්‍රයෝජන ලබන තියෙන කොමග මේ විදිහේ වටිනා පිළිසක් ඒ ප්‍රයෝජනය ගැනීම සඳහා දරන්නා උනන්දුව විසවලා ඒ සතුටටපත් වෙනා වූ ලෝකපාල සාසන පාල මේ ස්ථානයේට අන්‍ය ස්ථානවලට අප අපැදුරු කරන ස්ථානවලට අධිභූෂිත මුදි වේරාජ සමුයා මේ පින් අනුමෝදන් වෙත්තා එයින් සතුටටපත් වෙන්නා වූ දිව්‍ය රාජ සමුහාගේ ආශිර්වාදයේ මේ සෑම දිනකටම ලැබීමෙන් මොහොතින් මොහොත තම තමන්ගේ ජීවිත තුළට මේ සපොත් අයිතිවාසිකම් ලබා ගන්නා වූ උසස් දන් මේ සම්බන්ධ ජීවිතයට සම්බන්ධ කර ගැනීම සඳහා දීහි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා මේ දිව්‍ය රාජ සමුහාට තම තමන් නමින් ජීවී පරිලෝකීය මෞඛ්‍යාදී ඥාති වර්ගයාට මොහොත දින්න දුන්නත් දෝෂ දුන්නත් තම තමන්වත් මේ ශක්තිය කාන්තෙන්ම සියලු දුක් නිවාරණා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන්ති තැති කරගෙන පිට්ඨාවතා ධම්මේ කියන ආකාරයෙන්